කතාවක් තියෙනවා. මේක මේ කතාවක් නෙවෙයි සංස්කෘත ශ්ලෝකයක්. මේ සංස්කෘත ශ්ලෝකේ සිංහල තේරුම තමයි සාහිත්‍ය, කාව්‍ය, සංගීතය ප්‍රිය නොකරන්න. ඒවා අහන්නේ නැති, ඒව රස විඳින්නේ නැති තැනත්තා හරකේ. මෙයා තනකොළ කන්නේ ගොන්නුන්ගේ, හරකුන්ගේ වාසනාවට. ඔබ අහලත් ඇති මේක. ඒ කියන්නේ සාහිත්‍ය, සංගීතය රස විඳින්න දන්නේ නැති තැනත්තා, පුද්ගලයා හරකේ. එයා තනකොළ නොකන්නේ හරකුන්ගේ වාසනාවට. නැත්තම් හරකුන්ට ගන්න දෙයක් නැති වෙනවා. ඔබ අහලා ඇති නේද මේ කතාව? ඉන් කියන්නේ මං හිතන්නේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම සාහිත්‍ය සංගීතය රස විඳින්න කැමති ඇති කැමති නැති කෙනෙක් ඉන්නවා නම් මං හිතන්නේ කැමති නැති කවුරුවත් ඇති කියලා. Thank you. ජනකාන්ත ගීත කියලා තියෙන වර්ගයක්. ජනප්‍රිය ගීතම තමයි ජනකාන්ත කියන්නේ. කියන්නේ ජනප්‍රිය කියන නෝනා මම කැමති ජනකාන්ත කියලා ගන්න. අපි මීට කලින් වැඩසටහනක් ඉතාම ජනප්‍රිය ගීත තමයි වාදනය කරේ. අදත් මම හිතුවා ඒ වගේ ජනප්‍රිය ගීත වාදනය කරන්න. ඉතින් මම හිතනවා මේක මේ පාරත් මේ වතාවෙත් ආත්මා ලියන ගීයෙන් පටන් ගන්න හිතුවා. මේ ගීතය මම ඉස්සෙල්ලාම ඇහුවේ මගේ සහෝදරයෙකුට මගේ මල්ලිට ටෙලිෆෝන් කෝල් එකක් දුන්නා. දුන්නම මට ඇහෙන රින්ගින් ටෝන් එකේ තමයි මේ ගීතය ඉස්සලා මං ඇහුවේ. රින්ගින් ටෝන් කියලා જાතියකුත් දැන් තියෙනෝනේ. දැන් සමහර වෙලාවට ගීත නිර්මාණය කරන්නේ ගීත කලාව වෙනුවෙන් නෙවෙයි රින්ගින් ටෝන් වෙනුවෙන්. එහෙමත් තත්ත්වයක් තියෙනවා. නමුත් රින්ගින් ටෝන් වෙනුවෙන් නිර්මාණය කරත් රසවත් ගීත තියෙනවා. මෙන්න මේ ගීතය අපි අහන්න යන ගීතය ඔබ නිතර අහලා තියෙන ගීතයක්. ආත්මා ලියන ගීගේ මම හරි කැමති මේ ගීතෙට. මේ ගීතේ තියෙනවා පොඩි බොළඳකමකුත්. හැබැයි බොළඳකම ඇසේ ගැඹුරුකමකුත් තියෙනවා. මතක නේද අර ක්ලරන්ස් විජයවර්ධන කිව්වේ ආදරයට කියන කතා බොළඳ වුණාට සාගරයක ගැඹුර දැනේ නේද ඔයාට කියලා. හරි ඒ ගීතය ඔබ අහලාදී ඒ ගීතේ නෙමෙයි අපි අහන්න යන්නේ කොහොමාරි මේ ගීතයත් ආදරය ගැන කියන ඉතාමත් රසවත් ගීතයක්. ආත්මලියනගේ කියන්නේ හිත දුරින්දා Thank you. තාක්ෂණය තමයි මේ කාලාන්තරයකට පෙර අපි ගියා මේ ගුවන්විදුලි වැඩසටහනකටම මේ තිලක් ජයරත්න හිමින්න කාලේ තිලක් ජයරත්න සුනිල් විජේසිරිවර්ධන අපි කට්ටිය එක්ක අහුවෙලා අපේ පෝරාගත් අසන්නන් ශ්‍රාවකයන් පිරිස සමග සිංහරාජේ වැඩසටහන් වගේක් කරන්න. ඒ පිරිස අතර හිටියා ස්වාමින් වහන්සේ නමක්. සාමණේර ස්වාමින් වහන්සේ නමක්. වයස 17ක 18ක විතර. මේ ආමතුරු මගෙන් ඇහුවා ඇයි මේ ගීත වැඩිපුරම තියෙන්නේ විප්‍රයෝගය ගැන කියලා. ඉතින් මට ටිකක් එකපාරටම මට උත්තරයක් දී ගන්න බැරි වුණා. ඉතින් මම කිව්වා ආදරය කියන එක හාමුදුරුවනේ ලැබුණොත් වැඩක් නැහැ. එතනින් ඉවරයි. ආදරේ නොලැබෙන තරමට තමයි මේකේ තියෙන දුකයි සන්තෝෂයි ඔක්කොම තියෙන්නේ කියලා. ඉතින් අන්න ඒ தත්විත ඒ වගේ අත්දැකීමක් තමයි මේ කසුම් කල්හාරගේ මේ ගීතේ තියෙන්නේ. හොඳයි අපි ගහමුකෝ කීට අහලා මම මොනවද කියන ඔබ ඒ රස විඳින්න වැඳුනාලේ ඉගේ මරණි කරු කෙලුම් අහසට නොම පිරුණාලේ අරන් යන දිවනි සඳලු තලා ආකාරයටම තමයි ගායක ගායිකාවන් පෙළ ගැසුවේ අනුරාධා පෙරේරා ගේ ගීතයක් අහන්න මට කැමතියි ඔබත් සමග මේ ගීතය හැමතිස්සෙම වගේ නෙවෙයි නිතර නිතර ගුවන්විදුලියෙන් ඇහෙන්නේ මේ ගීතය ත්‍රිප්‍රයෝගයක් තමයි Tamanට අයිති නැති දෙයක් දැනගෙන මට අයිති නැහැ කියලා ඒත් ඉතින් ඒ ගැන දුක් වෙවි ගීත ගයනවා අනුරාධා පෙරේරාගේ මේ ගීතය ඒ වගේ දෙයක් මට නුඹ හිමි නැති බව මම දැන හිටියා කියලා තමයි කියන්නේ. බසිල් පීරිස් මං හිතන්නේ දැනට ලංකාවේ ඉන්න ගායකයන් අතර ඉහළ පිළි මුල් ස්ථානයක් හිමි ගායකයෙක්. ඔහු ගයන ගායනා ඉතාමත් රසවත් අපේ හිතට හදවතට කෙලින්ම වදිනවා. ඉතින් මේ වගේ ගීතයක් තමයි ඔබ නිතර අහන ඉතාමත් ජනප්‍රිය ගීතයක් හන්තානෙට පායන හඳ අපි ඒක අහමු යන්න මානු දකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්නේ කන්තානට ආයන හඳ ලස්සනයිද කියන්න මානු දකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්නේ මම තවත් කැමති ගායකයෙක් ඉන්නවා. එයා තමයි සංගීත් විජේසූරිය. මේ සංගීත් විජේසූරිය කියන ගීත ඔහු මේ ගායන ශෛලිය ගත්තම ඔහුගේ ඔහු කිසිම ගොඩකට දාන්න බෑ. මෙයා ප්‍රබුද්ධද, පීචන්ද, එහෙම නැත්නම් ආවටි විශිෂ්ටද, එහෙම නැත්නම් විශිෂ්ට නැද්ද? ওই වගේ මිනිස්සු බෙදා ගන්න ඕනේ. ගීත අහනකොට මේ ගායකයා මෙහෙමයි මේ ගායකයා මෙහෙමයි කියලා. නමුත් මගේ මත හැටියට මේ සංගීතයේ ගායන සංගීත ගීත එහෙම ගොඩකට දාන්න බෑ. කවුරුත් පොදුවේ එක හා සමානව රස විඳිනවා. අන්න ඒ වගේ ගීතයක් තමයි අපි ඊළඟට අහන්න යන්නේ. මේ ගීතය ලියලා තියෙන්නේ කැලුම් ශ්‍රීමාල්. මේ ගීතයේ තියෙන ලස්සනම කියන්නේ මේ ගීතයේ තියෙන විශේෂත්වය නෙමෙයි මේ ගීතයේ තියෙන මම ආස කරනම දේ තමයි මේ සමහර වෙලාවට අපි නිකන් කතාබහේදී කියන දේවල් මේ ගීතේ ගායනා කරන පද හැටියට දාලා තිනවා එතන තීපිච්ච විල්ලුදා අසුනේ දමා ගැසුව කියලා කියන්නේ මේකේ කියන්නේ ගෑනු ළමයි කොරහින් බලලා ඒ බලපු වෙලාවේ මෙයාට දැනෙච්ච දැනීම කොහොමද උස්සල විල්ලුද පළසට ගැහුවා වගේ ඒක සාමාන්‍යයෙන් අපි කතාවට කියන කතන්දරයක් මේ ගීතේ ඊටම රසවත් විදියට ගායනා වෙනවා. සවන්දරා හොරහින් බැලුවා. සංගීත විජේසූරිය. දැන් මෙරි හොරහින් අඳ ගැසුවා වන්ත මං එතනම ගල් වැසුණා සුපෙම්බරම බැල්මෙන් මා ඔසවා නිල්මුද ඇතිරු පොළොවේ ගැසුවා සීනෙන්ද සංවාද දාසින් කෙරුවා සංගීත සංඥාව සේරස පිරුණා තනියෙන් මුමුණා තනියෙන් නමුණා තනියෙන් තනියෙන් තනියෙන් ඔබ ගැන බයලා සසරේ දුක මඟ හැරුණා ඔබ ගැන බයලා ඔබ ගැන බයලා සසරේ දුක මඟ හැරුණා සැවැන්දලී හොරහින් නඩ ගැසුවා අවන්ත මං එතනම ගල් ගැසුණා පිරිමතිලා නිරන්තරේ සියෝ ළඟ පිරිමතිලා කතන්දරේකට නුඹ මුල පිරුවා සිනෙන්ද සංවාද රසින් විසඳා සංගීත සංඥාව තේ රස සසඳා අනියෙන් දිනේ අනියෙන් හදලා තකින තක්ත දාතර කරන්දා වෙන්න විතරා නුඹ කෙම බයලා සසරේ දුක මග හැරුණා නුඹ ගැන හිතලා නුඹටම දයලා සසරේ දුක මග හැරුණා සැලෙන්දරා සුවඳින් මට නිඳිනා අනන්ත වූ ප්‍රේමෙන් මම හැදුනා ගැසුවා අවන්ත මං එතනම ගල් ගැසුණා සුපෙන්බරම දැල්මෙන් මා ඔසවා මිල්ලුද ඇතිරු පොළොවේ ගැසුවා සිහෙන්ද සංවාද ගතින් කෙරුවා සංගීත සංඥාව තේ රස කිරුණා තනියෙන් නමුනා තනියෙන් නමුනා තනියෙන් තනියෙන් හැරුණා ඔබ ගැන බයලා ඔබ ගැන බයලා සසරේ දුක මඟ හැරුණා දැනුනදී හොරහින් නඳ ගැසුවා අවංක මං එතනම ගල් ගැසුණා නිෂ්පාදන භාරය මාරිස්ටලා මම ජයසිරි අපි තවත් දවසක හමු වෙමු